අද අපගේ දේශකයන්න් වහන්සේ මහනුවර කීර්තිශ්‍රී රාජසිංහ පොත්ගුල් විහාරවාසී පූජ්‍යපාද දිවුලන් කඩවල සීලානන්ද ස්වාමීන් වහන්සේ. Thank you. සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ධම්මං චරේ සුචරිතං නකම් දුච්චරිතං කරේ ධම්මචාරී සුඛං සේති අස්මින් ලෝකේ පරම්පරාති සාදු සාදු සද්ධාකාමී සත්පුරුෂ පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා ලෞකික සැපය ලෝකෝත්තර සැපය කියන දෙකක් තියෙනවා ලෞකික සැපය කියලා කියන්නේ අපි ලබාගත් ජීවිතය හොඳින් ආහාර පාන අරගෙන වස්ත්‍රාභරණ ඇලඳගෙන හොඳ ගෙවල් දොරවල් හදාගෙන දුවා දරුවන් ඥාතින් ඇති කරගෙන රටට ලෝකයට ණය තුරුස් වෙන්නේ නැතුව හොඳට දැන උගත්කම් ලබාගෙන මිනිස්සෙක් බෞද්ධයෙක් සත්පුරුෂයෙක් වශයෙන් ජීවිතය ගත කිරීම ඒකටම නිරෝගී භාවය උගක්කම ආදී එකතු වෙනවා. එතකොට ලෞකික ජීවිතේ නැත්තම් අපි මේ පවත්වන ජීවිතය හොඳින් ජීවත් වීම තමයි ලෞකික සැපේ කියන්නේ. ලෝකෝත්තර සැපේ කියලා කියන්නේ නිර්වාණ සෝයට. ලෝකයකට අයිති නැති සැපය. කාම ලෝකයට, රූප ලෝකයට, අරූප ලෝකයට අයිති නැති සැපයට තමයි නිවීමේ සැපේ, නිර්වාණ සැපේ කියලා කියන්නේ. ඒ නිර්වාණ සැපේ පරම සැපය කියලා බුදුහාඳුරු දේශනාව නිබ්බාණං පරමං සුඛං කියනවා. ඒතර නිර්වාණය පරම සැපේ කියලා කියන්නේ ඇයි කියලා අපි තේරුම් ගන්න ඕනේ. අපේ තිංගතුන් දන්නවා මේ ජීවිතයේ උපතේ පටන් මරණය දක්වා පවත්වාගෙන යනකොට අපි සෑම දිනාටම ප්‍රශ්න දෙකක් එනවා. පළවෙනි එක තමයි ශරීරය පිළිබඳ ප්‍රශ්න. මේ ලබාගත් ශරීරය මරණය දක්වා පවත්වාගෙන යාමක් ඉදිරියට සසර ගමන සුගතිගාමී කර ගැනීමට සම්බන්ධ තියෙන ගැටලු. අනිත් ප්‍රශ්නේ තමයි මානසික ප්‍රශ්න, මනසේ ගැටලුව. කායික ගැටලුව, මානසික ගැටලුව කියන අපිට ගැටලු දෙකක් තියෙනවා. මේ ගැටලු දෙකටම පින්වත්නි කොපමණ විසඳුම් දුන්නත් අවසානයක් නැහැ. දැන් අපි මේ ලබාගත් මනුස්ස ජීවිතයට දිනපතා දිනපතා ප්‍රශ්න එනවා. මරණය දක්වා කෑම සොයා දෙන්නට උන ආර්ථික ප්‍රශ්නය. ඒකට මේක අවසන් වෙන එකක් නෙමෙයි. පණ අදින කෙනා දක්වාම ඒක කරන්නට ඕන. ඊළඟට අපට එනවා සමාජ ප්‍රශ්න දෝ දරුවෝ මව්පියන් ගුරුවරුන් වැඩිහිටියන් ඥාති මිත්‍රාදීන් හිතවතුන් අසංවාසීන් ජන සමාජයේ ඒගොල්ලන්ගේ විවිධ ගැටලු අපට එනවා. ඒවට විසඳුම් දෙන්නට ඕන යන්න දෙන්න හොයන්න බලන්න ඊහෙදම් කරන්න තනිම තනියට ඉන්න අප කැප වෙන්න සිද්ධ වෙනවා. මේකත් අවසානයක් නැහැ. ඊළඟට අපට එනවා සෞඛ්‍ය ප්‍රශ්න. අපි ලබාගත් ශරීරය මරණය දක්වා නිදුක්ව නිරෝගීව සුවපත්ව පවත්වාගෙන යාමේ ප්‍රශ්නය. කෑම බීමෙන් ඇඳුම් පැළඳුම් දේත්තේත් නවාතැන් එහෙම දෙයකින් ලෙඩ වෙන්නේ නැතුව එකිතා නිරෝගීව කය පවත්වාගෙන යාමේ ගැටලුව. ඉතින් හැමතැනින්ම ලෙඩ හැදෙන දේ තමයි සමාජයට එන්නේ. අවුවෙන්, වැස්සෙන්, පින්නෙන්, සීතලෙන්, සතා සර්පයාගෙන්, ඔයාගේ වටපිටාවෙන් බාහිර පරිසරයෙන් ස්වභාව ධර්මයෙන් වසංගත රෝග වලින් අපට ලෙඩ දුක් වෙනවා. ඒ වගේම මේ කය ඇතුළෙනුත් ලෙඩ මතු කරනවා. චක්කු රෝග, සෝත රෝග, ගාන රෝග ආදී අපි කියන්නේ 89ක් රෝග 99ක් ව්‍යාධි 203ක් ආන්තරා කියලා මේක ඇතුලේ රෝග මතු කරනවා. ඉතින් මේවට අපේ බෙහෙත් හේත් බොනවා පරිස්සම් වෙනවා. නමුත් අවසානයක් නැහැ. අවසානයේ කිසියම් ලෙඩකින්ම තමයි මැරෙන්නත් වෙන්නේ. ඊළඟට අපට අධ්‍යාපන ප්‍රශ්න එනවා. මේ දේවල් ඉගෙන ගන්න වෙනවා. දැන් අපේ පින්වතුන් දන්නවා පැරණි ජන සමාජයේ තිබිච්ච දේවල් නෙමෙයි අද ජන සමාජයේ තියෙන්නේ. අද පොඩි දරුවෝ පවා නවීන උපකරණ වලට හුරු පුරුදු වෙලා ඒ විදිහේ ජීවිතයක් තමයි ගත කරන්නේ. එතකොට ඒ වාට හුරු පුරුදු වෙන්න ඉගෙන කියාගන්න අධ්‍යාපන ගැටලු අපට එනවා. පැරණි ක්‍රමය, නවීන ක්‍රමය. ඉතින් මේකෙත් නිමාවක් නැහැ. පනාදින කෙනා දක්වම අපට ඉගෙන ගන්න තියෙනවා. ඒ වගේම අපිට තියෙනවා පාරිසරික ප්‍රශ්න. පරිසරයේ ගැටලු. රොඩු කුණු කැලි කසල මේ දේවල්. ඒවත් අවසන් වෙන්නේ නැහැ. රොඩු ඇදලා කුණු ඇදලා සුද්ධ කරලා පිරිසිදු කරලා අවසන් වෙන්නේ දැන් මේ විදිහට මේ ජීවිතේ වටාම මහා ප්‍රශ්න පන්තියක් තියෙනවා. ඉස්කෝලේ උගන්වන්නේ ආර්ථික ප්‍රශ්නේ, සමාජ ප්‍රශ්නේ, සෞඛ්‍ය ප්‍රශ්නේ, පරිසර ප්‍රශ්නේ ඔය විදිහට ළමයින්ට උගන්වනවා. ඉතින් ඉස්කෝලේ ඉගෙන ගන්නට පින්වත්නි ඉගෙනගෙන යුග ජීවිතයකටපත් වෙලා සමාධිගත වෙලා විසඳන්න ගියාම හැමෝම පේල් වෙනවා. ජයග්‍රහණය ලැබෙන්නේ නැහැ. රජ්ජුරුවන්ගේ ඉඳලා මගියා බුගියා දක්වා කාටත් දිනා ගන්න බෑ. හැමෝටම දිනපතා ප්‍රශ්න. එතකොට අපි මේ කතා කළේ කායික ගැටලුව. ඊළඟට අපිට තියෙන මානසික ගැටලුව. ඒකට මානසික ගැටලුවක් අර කායික ගැටලුවක් එක්කම තමයි බැඳිලා තියෙන්නේ. අපිට කෑම හොයාගන්නේ කොහොමද? මේ විදිහට හිතන්න වෙනවා. රැකී ආරක්ෂා නොයේ දේවල් ගැන හිතන්න ආදායම් මාර්ග ගැන හිතන්න වෙනවා. ලෙඩ දුක් වලින් නිදහස්ව ජීවත් වෙන්නේ කොහොමද කියලා හිතන්න මතන්න කල්පනා කරන්න තර්ක විතර්ක කරන්න හිතෙනවා. ඉගෙන කියාගන්නේ කොහොමද ඒවට අවශ්‍ය මිල මුදල් ස්ථාන හොයාගන්නේ කොහොමද? පහසුකම් ලබාගන්නේ කොහොමද? ඒකට මානසික ප්‍රශ්න තියෙන්නේ මේ කායික ප්‍රශ්න ඇසුරු කරගෙනමයි. ඒකට මේ කය ගැන, ශරීරය ගැන, ජීවිතය ගැන, ඉන්න තැන් ගැන, සමාජය ගැන, පරිසරය ගැන අපට විවිධාකාර තොරතෝන්තියක් නැතුව හිතන්න, මතන්න, කල්පනා කරන්න සිදු වෙනවා. එතකොට මේ දෙක පින්තුනේ මේ විශ්වය තුල ලෝකයේ තුල ඉන්න හැමෝටම අයිති දෙයක්. මිනිස්යන්ට, දෙවියන්ට, බ්‍රහ්මයන්ට, නාගයන්ට, සුපර්ණයන්ට, සතර අපාගත සත්‍යයන්ට ඔක්කොටම අයිති දෙයක්. කායික ගැටලුව, මානසික ගැටලුව. එතන මේකට එකම විසඳුම තමයි බුදුවරු රහතන් වහන්සේලා දේශනා කළේ මේ ප්‍රශ්න හැදෙන දෙකෙන් නිදහස් වෙන්න කියනවා. කයනොත් නිදහස් වෙන්න, හිතෙනොත් නිදහස් වෙන්න. ආනිකට කියනවා නිවන් සැපේ. නිර්වාණයටපත් වීම. එතකොට නිර්වාණය පරම සැපේ, උතුම් සැපේ, වටිනා සැපේ, කවක් සැපේකට නොදෙවෙනි සැපේ කියලා කියන්නේ එතන ප්‍රශ්න හැදෙන ශරීරයකුත් නැහැ, ප්‍රශ්න හැදෙන හිතකුත් නැහැ. කයක් තිබ්බොත් ප්‍රශ්න හැදෙනවා හිතක් තිබ්බොත් ප්‍රශ්න හැදෙනවා මේ දෙකම නැති තැන තමයි නිවීම නිර්වාණය කියලා කියන්නේ බුදුවරුන්ට රහතුන්ට පිරිනුවන් පාපු සෑම දිනාට මේ ගැටලුව නැහැ අපිට තමයි පින්වත්නි අවදි වෙච්ච වෙලාවේදලා නිින්දට යනකම් මේ තෙරපීම අසහනය මේ ගැටලුව කායික ගැටලුව මානසික ගැටලුව තියෙනවා ඒසා නිර්වාණය සාධනය කර ගැනීම උතුම්ම සැපය කියලා බුදුවරු දේශනා කළා නිබ්බාණං පරමං සුඛං. එතකොට මේ නිර්වාණය ලබා ගන්නවා කියලා කියන්නේ අභ්‍යාස මාලාවක් ඔස්සේ ලබාගත යුතු දෙයක්. දැන් පින්වතුන් දන්නා ඉගෙන ගන්න ළමයා උපාධියක් ලබා ගන්නවා කියන්නේ අභ්‍යාස මාලාවක් ඔස්සේ ගිහිල්ලා ලබා ගැනීමක්. වෛද්‍යවරයෙක් කියලා කියන්නේ අභ්‍යාස මාලාවක් ඔස්සේ ගිහින් ලබා ගන්න තනතුරක්. අනිකුත් දේවල් ඔක්කොම එහෙමයි. ඉංජිනේරුව, පෙරක දෝරුව, නඩුකාරයා, වෛද්‍යවරයා කවුරුණක් ඉන්නතන යම් අභ්‍යාස මාලාවක් ඔස්සේ ගිහිල්ලා තමයි ඒ තනතුරටපත් වෙන්නේ. එතකොට මේ නිර්වාණය ලබා ගැනීමක් අභ්‍යාස මාලාවක් ඔස්සේ යන්න කියලා. අපේ මහබෝසතාණන් වහන්සේ මේ නිර්වාණය ලබා ගැනීම සඳහා විසි අසංකේය කල්පලක්ෂයක් අභ්‍යාස කළා. අර මොහොතේ නැව ගිලිච්ච වෙලාවේ අම්මා කර පියාගෙන ඇවිල්ලා ගොඩ බිමට දාලා අම්මගේ කටින් කියවුණා මගේ පුතාට බුදුබව ලැබේවා කියලා. මාතෘකෝසක ජාත. එදා තමයි ආරම්භය. එදා ඉඳලා හිතන්න පටන් ගත්ත බුදු කෙනෙක් වෙන්න ඕනේ කියලා. ඒ විදිහට නවාසංඛ්‍ය කල්පලක්ෂයක් හිතුවා. ඒකට කියනවා මනෝ ප්‍රනිදාන. ඊට පස්සේ කට වචනයෙන් ප්‍රකාශ කළා බුද්ධෝහං බෝධිසාමං බුදුබව ලබනවා. ඒ විදිහට සත්සංඛ්‍ය කල්පලක්ෂය වාක් ප්‍රනිදානයේ පිරුවා. දීපංකර බුදුහාඳුරුව මුණ ගැහිලා ජීවිත පූජාව කරලා සාරාංශක කල්පලක්ෂයක් මහ ප්‍රනිදානයේ පිරුවා. එතන මේ විදිහට 20 සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පුරලා තමයි ලෞතුරා බුදු පදවිය ලබාගත්තේ. දැන් අපිට පේනවා මේ අභ්‍යාසයේ කාලය කොපමණද කියලා. රහතන් වහන්සේ නමක් වෙන්න කල්ප ලක්ෂයක් අභ්‍යාස කරන්න ඕනේ. අග්‍රශ්‍රාවක කෙනෙක් වෙන්න ඒකාසංකේ කල්ප ලක්ෂයක් අභ්‍යාස කරන්න ඕනේ. පසේ බුදු කෙනෙක් වෙන්න ධ්‍යාසංකීය කල්පලක්ෂයක් අභ්‍යාස කරන්න. ඒ ගමනක් ඔස්සේ ලැබෙන සැනසීමක් තමයි නිවීමේ සෝය නිවන් සෝය. එතකොට මෙහෙම දේශනා කරනකොට පින්වතුනි අපි සෑම දිනාම එක පැත්තකින් මිනිස්සය වුණා, තව පැත්තකින් බෞද්ධය වුණා, තව පැත්තකින් සිල්වත් වුණා. එතකොට අපි ගාවක් තියෙන යම් කාලයක් මේ පාරමිතා පුරාගෙන ආපු ලක්ෂණ එහෙම නැත්නම් අපට මිනිස්සෙක් වෙන්න ලැබෙන්නේ නැහැ. මිනිස්සෙක් වුණත් බුදුහාඳුරෝ සරණ යන්න ලැබෙන්නේ නැහැ. සත්පුරුෂය ආශ්‍රය කරන් ලැබෙන්නේ නැහැ. අපිත් බොහෝ කාලයක් පාර්මිතා පුරාගෙන ආපු අය. නමුත් අපිට තවම කායික ගැටලුවෙන් මානසික ගැටලුවෙන් නිදහස ලැබුණේ නැහැ. එහෙමනම් අපට අභ්‍යාසය කරන්න වෙනවා. එතකොට නිර්වාණය ලබා ගැනීම සඳහා කළ යුතු අභ්‍යාසය තමයි බෝධිපාක්ෂික ධර්ම රැස්කිරීම. බෝධිපාක්ෂික බෝධිය කියලා කියන්නේ රහත් වීම හෝ පසේ බුදු වීම හෝ ලෞතුරා බුදු වීම. ඉතින් මේ තුනෙන් එකක් තමයි අදිෂ්ඨාන කරගන්නවා. මහන් රහත් බව ලබා ගන්න. මම පසේ බුදු බව ලබා ගන්න. නැත්නම් මම ලෞතුරා බුදු පදවිය ලබා ගන්නවා. ඒක තම තමා හිතාගන්න ප්‍රාර්ථනාව. ඒ ප්‍රාර්ථනාව ඔස්සේ ඊට පස්සේ අභ්‍යාස කරන්න ඕනේ. දැන් පාසල් ළමයිකුගෙන් ඇහුවොත් පුතා අනාගතේ කවුරු වෙන්නද හදන්නේ? මං දොස්තර කෙනෙක් වෙන්න, ඉංජිනේරුවෙක් වෙන්න, පෙරකදෝරුවෙක් වෙන්න, නඩුකාරයෙක් වෙන්න, ගායකයෙක් වෙන්න. ඔකේ කියලා කියනවා. දේශපාලඥයෙක් කෙනෙක්. ඒක කතා කියනවා. මෙහෙම කියනත් ඒගොල්ලෝ අභ්‍යාස කරන්නට ඕන. වෛද්‍යවරයෙක් වෙනවා නම් විද්‍යාපීඨ ගිහිල්ලා වෛද්‍ය පීඨ ඇතුල් වෙලා ඒ අභ්‍යාසය කරන්න ඕන. ඉංජිනේරුවෙක් වෙන්න නම් ඉංජිනේරු පීඨට ගිහිල්ලා ඒ අභ්‍යාසය කරන්න ඕන. ඒ වගේ පින්වත්නි අපි නිර්වාණය බලාපොරොත්තු වෙන්නේ රහත් වීමෙන් බුදු වීමෙන් පසේ බුදු වීමෙන් නම් තමා තෝරාගත් බෝධියට අභ්‍යාස කිරීම තමයි බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ. දැන් පාක්ෂික කියලා කියන්නේ ඒක උදව් කරන ධර්ම, උපකාර කරන ධර්ම. එවනම් අපි බෝධිපාක්ෂික කියලා කියන්නේ තමන්ගේ රහත් බවට හෝ පසේ බුදු බවට හෝ ලෝතුරා බුදු බවට උදව් කරන ධර්ම. එතකොට මේ ධර්ම පුරන්නේ නැති සෑම මොහොතකම තියෙන මාරපාක්ෂික ධර්ම. ඒකට මෙතන මාරපාක්ෂික කියන එකේ තේරුම් ගොඩක් තියෙනවා. පංචමාර, දසමාර, දසබිම්බර මාර කියලා මම බණපොතේ ගන්නවා. දැන් අපි මෙතනදී ගන්නට ඕන එක තේරුමක්. ක්ලේශ මාර. අනිත් මාරය මේ වෙලාවේ අපි අමතක කරලා කෙලේශයන්ට වසඟ වීමට කියනවා ක්ලේශ මාර්ග. එතකොට අපි කරන සෑම දෙයක්ම කෙලෙස් උපදිනවා නම් ඒවට කියන්නේ මාරපාක්ෂික ධර්ම. අපි කරන හැම දෙයක්ම තමන්ගේ බෝධිය සාක්ෂාත් කරගන්න උදව් කරනවා නම් ඒවට කියනවා බෝධිපාක්ෂික ධර්ම. එතකොට බෝධිපාක්ෂික ධර්ම 37ක් අපට අභ්‍යාස කරන්න කියනවා. සතර සතිපට්ඨාන සතර ඉද්ධිපාද සතර සම්‍යක් ප්‍රධාන වීරිය පංචේන්ද්‍රිය පංච බල සප්තබොජ්ජංග ආර්ය ශ්‍රාංගික මාර්ගය. එතකොට මෙහෙම කොටස් 37ක් සාකච්ඡා කළාට පින්වතුනි මේවා තුල තියෙන්නේ චිත්ත ශක්තිය. හිතේ බලය, හිතේ ශක්තිය, හිතේ තියෙන අපි කියන පවර් එක, පෙළ ගැස්ම. එතකොට අපිට බෝධිපාක්ෂික ධර්ම පුරන්න කියලා ඒවල් දොරවල් අතහැරලා දුවාදරුව අතහැරලා රකී රක්ෂා අතහැරලා වනගත වෙන්න බෑ. අපේ පින්වත්තුන් යම්කිසි රැකියාවක් කරගෙන ජීවිතේ ගත කරන අය. එහෙමනම් තමන් කරන හැම වැඩක්ම බෝධිපාක්ෂික කරගන්නේ කොහොමද කියලා හිතන්න ඕන. බෝධිපාක්ෂික කරගන්නේ කොහොමද? දානයක් දෙනවා නම් ඒක බෝධිපාක්ෂික කරගන්නේ කොහොමද? සීලය බෝධිපාක්ෂික කරගන්නේ කොහොමද? මව්පියන්ට සලකන එක බෝධිපාක්ෂික කරගන්නේ කොහොමද? ඒ වගේම මේ බණ අහන එක බෝධිපාක්ෂික කරගන්නේ කොහොමද? මොකද හැම පින්කමක් තමන්ගේ නිවනට උදව් කරගන්නේ කොහොමද කියන වැටහීම අපි ඔක්කොටම තියෙන. අපි නිවන් ගමනක් යන්නේ. එතකොට මේ නිවන් ගමන යන්නේ බෞද්ධයෝ පමණ වෙන කවුරුවත් යන්නේ නැහැ. වෙන මිනිස්සු හිටියට වෙන වෙන ආගම් අදහන්න. බුදුදහම පමණයි යම් දේව ඇදහිල්ලකින් තොරව හේතුඵල ධමයක් උගන්වන ධමයක් තියෙනවා. කතෝලික ධම දෙවියන් වහන්සේ අදහන. මුස්ලිම් ධම දෙවියන් වහන්සේ අදහන. Hindu ධම දෙවියන් වහන්සේ අදහන. එකින් එක දෙවිවරු. එකකට එකක් ගැලපෙන්නේ නැහැ. අපේ බෞද්ධයන් වශයෙන් එහෙම දෙවියෙක් අදහන්නේ නැහැ පින්වත්. අපි බුදුහාමුදුරුවෝ සරණ ගියේ උන්වහන්සේගේ අවවාද පිළිගැනීමට. බුදුහාමුදුරුවෝ සරණ ගියයි කියලා අපිට නිවන ලැබෙන්නේ නැහැ. අභ්‍යාස කරන්න ඕන. ගිහි කාලේ රාහුල කුමාරයා වෙලා උපන්නයි කියලා රහත් වෙන්න බෑ. මගේ දරුවෙක් කියලා රහත් වෙන්න බෑ. රාහුල කුමාරයාට අභ්‍යාස කරන්න වුණා රහත් වීම සඳහා. එතකොට මේ බෝධිපාක්ෂික ධර්ම අපි කරන පින්කමට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා අපිට දැනුමක් වැටහීමක් කියනකෝ. දැන් අපේ පින්වත්තුන් සෑම දිනාම පෞද්ගලික වැඩ අත්හැරලා මේ වෙලාවේ මේ ධර්මශාලාව තුල බණ ටික අසමින් ඉන්නවා. මේ බණාසන ක්‍රියාව තුල මේ බෝධිපාක්ෂික ධර්ම වැඩෙනවද කියලා හොයාගන්නේ කොහොමද? අන්න ඒකයි අපි ඉගෙන ගන්න ඕනේ. දැන් පින්වතුන් දන්නවා සතිපට්ඨාන හතර. සතිපට්ඨාන හතර කියලා කියන්නේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. දැන් මේවා වනගත වෙලා වන කැලෑවලට ගිහිල්ලා වඩන්න පින්වතුන්ට බෑනේ ස්වාමීන් වහන්සේලා කළා. නමුත් දැන් අපේ කය මේ බණට පක්ෂපාතී කරගන්නේ කොහොමද? බෝධිපාක්ෂික ධර්මයක් කරගන්නේ කොහොමද? දැන් අපේ කයේ තියෙන හුස්ම රැල්ල වැටෙනවානේ. අපේ නිදාගත්තත් සිදුවෙන ක්‍රියාව තමයි හුස්ම රැල්ල වැටෙනවා. දැන් මේ වෙලාවේ අපේ හුස්ම රැල්ල වැටෙන්නේ මේ දහම අසමින්. බණ ටික අසමින්ම හුස්ම ඇතුළට යනවා. බණ ටික අසමින්ම හුස්ම පිට වෙනවා. එහෙනම් හුස්ම රැල්ලක් අපේ ධර්මාභෝධයට පක්ෂපාතයි. අන්න බෝධිපාක්ෂිකයි. ඊළඟට අපේ ඉරියව්. අපි හැමෝම ඉරියව් හතරක් පවත්නවා. සිත ගැනීම, ඉඳ ගැනීම, ඇවිදීම, නිදා ගැනීම. දැන් පින්වතුන් දිහා බැලුවොත් මේ සෑම දෙනාම මේ ධර්ම සාධාරණේ වාඩි වෙලා ඉන්නේ. දැන් මේ වාඩි වෙලා ඉන්න ඉරියව්ව මොකටද? දහම අසහා ගැනීමට. දහම අසහා ගන්න මොකටද? කෙලෙස් නැසලා නිර්වාණ සුවය ලබා ගන්න. එහෙනම් මේ වාඩි වෙලා ඉන්න ඉරියව්ව අවබෝධයට පක්ෂපාත යන්න බෝධිපාක්ෂිකයි. මේ වාඩි වෙලා ඉන්න ඉරියව්ව අවබෝධයට පක්ෂපාත. ඊළඟට දැන් අපේ ශරීරයේ නිතර සිදුවෙන කුඩා ඉරියව් තියෙනවා. අත දිගාරිනවා වකුට කරනවා, පය දිගාරිනවා වකුට කරනවා, ඊළඟට හැරෙනවා, නැමෙනවා, කනවා බොනවා මේවට කියනවා කුඩා ඉරියව් සම්පජඤ්ඤ. දැන් මේ වෙලාවේ සියලුම කුඩා ඉරියව් සංසුන් කරගෙන ඉන්නවා පින්වතුනි. අත් දෙක බැඳගෙන, පා දෙක තැම්පත් කරගෙන, ශරීරයේ නිසල්මන්ව ඊළඟට හැකිතාක් ඒකාග්‍රතාවය. දැන් මේ කුඩා කුඩා ඉරියව් ඔක්කොම බනට නමාගෙන තියෙනවා. එහෙනම් බෝධිපාක්ෂික ධර්ම භවතේ කුඩා ඉරියව් ටිකපත් වෙනවා. කුඩා ඉරියව් ටිකපත් වෙනවා. දැන් අපට ලැබෙන තියෙන ශරීරයේ පින්වත්නි බණපොතේ හැටියට කියන්නේ දෙතිස් කුණපයක් කියලා. කායගත සති භාවනාවේදී තියෙන මේ දෙතිස් කුණතේ බෙදලා අවබෝධ කරගන්න. පින්තුන් දන්නවා. කෙස්, ලොම්, නිය, දප්, සම්, මස්, නහර, ඇට, ඇටමිදුළු, වකුගඩු, හදේ මාස්, සක්මාව, දලඹුව, පිට, පෙනහැල්ල, ලේ, සැරව, අඳුළු, උරුමු තෙල්, කෙල, සොටු, මල මුත්‍රා එතකොට මේ 32ම මේ ශරීරය දැන් ක්‍රියාකාරීව තියෙනවා. අපි නිසල්මන්ව හිටියට කෙස් සකස් වෙනවා. ලොම් සකස් වෙනවා. හම සකස් වෙනවා. ලේ සකස් වෙනවා. දහඩිය සකස් වෙනවා. අභ්‍යන්තර කොටස් සකස් වෙනවා. ක්‍රියා කරන ඔක්කොම වැඩ කරනවා. නමුත් ඒ ඔක්කොම දැන් අපි උදව් කරගෙන තියෙන්නේ බණහන්. සර්වාංගයම යොදාගෙන තියෙන්නේ මොකටද? බණ අහන්න. එහෙනම් බෝධිපාක්ෂික ධර්මවලට දෙතිස් කුණපේම අපි ආධාර කරගෙන තියෙනවා. දැන් ඔයත්න්ට පේනවා මේ ධර්මශාලාවේ මුදුන් පරාලයක් තියෙනවා. ඒ මුදුන් පරාලයට තමයි අනිකුත් පරාල නැමිලා තියෙන්නේ. සියලෝම පරාල ටික නැමිලා තියෙන්නේ මුදුන් පරාලේ. අන්න ඒ වගේ තමයි අපි මේ බණහන වෙලාවේ කය කුණු ගොඩවල් 31ක් වුණාට 31ම නම්්‍ය සීලී වෙලා කියන පක්ෂපාතී වෙලා කියන මොකටද? බණ ටික අහගන්න ධර්මය අහගන්න අන්න බෝධිපාක්ෂිකයි අවබෝධයට පක්ෂපාත. ඊළඟට අපේ ශරීරයේ පින්නත් මේ පරමාර්ථ වශයෙන් බෙදපුවම ගොඩවල් හතරකට බණ පොතේ උගන්වනවා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා. සිංහලෙන් කියන්නේ පස් ගොඩවල්, වතුර ගොඩවල්, ගිනි ගොඩවල්, සුළං ගොඩවල්. දැන් අපේ තියෙන තද කොටස්, රළු කොටස්, ඝන කොටස් ඔක්කොටම කියන පඨවි ධාතුව. දිය වෙන කොටස්, වැగిරෙන කොටස්, ගලන කොටස් ඒවට කියනවා ආපෝ ධාතුව. ගිනියම් වෙන කොටස්, රත් වෙන කොටස් ඔක්කොටම කියනවා තේජෝ ධාතුව. ඉදිමෙන කොටස්, පිම්බෙන කොටස්, සුලං කොටස්. ඒවට කියනවා වායෝ ධාතු. දැන් මේ වෙලාවේ මේ සතර ධාතුවම ශරීරේ තියෙනවා. නමුත් ඒ හතරම නම්නේ සීලිය වෙලා තියෙන මොකටද බණ ටික අහගන්නේ. දැන් අපේ ශරීරයේ පඨවි ධාතුව කිපිලා යොමවා දරදඬු වෙලා ඇද වැටෙන්න කියොත් අපිට මේ වැඩේ කරගන්න බෑනේ. එහෙනම් අපට නම් මේ සීලී වෙලා තියෙනවා. දැන් පඨවි ධාතුව කිපුණ ලීයක් වාගේ වෙනවා ශරීරේ. දරදඬු වෙනවා. දැන් ආපෝ ධාතුව කිපුණොත් තමයි කෙල ගහන්නේ, සෙම හලන්නේ, හොටු හලන්නේ, මල මුත්‍ර බහැර කරන්නේ, දාඩිය බහැර. එතකොට අපි ඒක සංවර කරගෙන තියෙනවා බණ ටික වෙනුවේ. අන්න පක්ෂපාත. දැන් තේජෝ ධාතුව වැඩි වෙනවා කියන්නේ ಗುಣ හැදෙනවා. එතකොට අපි පාලනය කරගෙන ඉන්නවා බණ ටික වෙනුවේ. වායව ධාතුව කිපුණොත් ඈනුන් යනවා නේද? අදෝ මාර්ගයෙන් වාතේ යනවා, ඉක්කා වැටෙනවා, බඩ පුරවා ගන්න. ඉතින් මේ ඔක්කොම මෙල්ල කරගෙන තියෙනවා බණ ටිකට. අන්න බලන්න සතර ධාතුවම පක්ෂපාතී කරගත්ත දහමට නිවනට බෝධිපාක්ෂිකයි. ඊළඟට පින්වත්තුන් දන්නවා අපි කාටත් ලැබිලා තියෙන ශරීරයේ තමාගෙන ආපු ආයස ටික ඉවර වෙනකොට අත්හැරලා දාන්න වෙනවා. මේකට කියන්නේ මරණය කියලානේ. දැන් පැරණි කාලේ ඉන්දියානු ජන සමාජයේ හැටියට අද කරන කෙම්පහන් එකක්වත් කළේ නැහැ. මරණයටපත් වෙච්ච ගමන් සොහොනට ගිහින් දානවා. සොහොනේදී කපුටු කනවා, හිවල්ලු කනවා, කුස්ස කනවා, පළදේව කබර ගොයි කනවා, කකුල ගලවන යනවා, ඔළුව ගලවන යනවා, බෙල්ල ගලවන යනවා, බඩවැල් බොකුබත් ගලවගෙන යනවා වගේ ස්වභාවයක් තමයි තිබුණේ. ඒ ලංකාවේ මුල් යුගයේ තිබුණා. ඒවා කාලයාගේ ඇවෑමෙන් ඉතින් මරණයක් වුණා බෙහෙත් ගල්වල දෙන කීපයක් ඥාතීන්ට දකින්නට වර්තමානයේ හදනවා මොන දේ කළත් පින්වත්නේ ශරීරයට වෙන්න ඕන දේ වෙනවා මරණයත් එක මරණය කියන්නේ හිත අයින් වීමනේ ඉදිමෙන්න පටන් ගන්නවා ඒක උද්දුමාකක කළු වෙන්න පටන් ගන්නවා විනීලක සැරව ගලන්න පටන් ගන්නවා විපුබ්බක ඊළඟට හිල් වෙන්න පටන් ගන්නවා විචිද්දක. විසි කරලා දැම්මොත් සත්තු කනවා වික්කායිතක. ඔයගෙන් පණුව ගහනවා පුලවක. ලේමස් දිය වෙනවා. ඇටකෝවක බේරෙනවා. අට්ටික තත්ත්වයට පතේවත් පොළොවට පස් එතකොට අපි ඔක්කොටම ලැබීලා තියෙන මේ බඹයක් වමන කය යම් දිනයක මරණයටපත් වෙන ඔය කියන විනාශ ස්වභාවයට යනවා. නමුත් දැන් මේ වෙලාවේ අපි මොකද්ද හිතන්නට ඕන මේ විනාශයටපත් වෙන කය අවබෝධයට උදව් කරගෙන තියෙන බෝධිපාක්ෂික ධර්මයක්. මැරෙන කය, විනාශ වෙන කය, අභාවයට යන කය, පණුව ගහන කය, දිය වෙන කය, ඇටසැකිල්ල බේරෙන කය, කුණු වෙන නරක් වෙන ගඳ ගහන කය මොකටද අපි උදව් කරගත්තේ? නිවනට බෝධිපාක්ෂික ධර්මයක්. අවබෝධයට පක්ෂපාති කරගත්. දැන් එතකොට කායානුපස්සනාවේ තියෙන 14ම ඔතන තියෙනවා. ආනාපාන, ඉරියාපත, සම්පජඤ්ඤ, පටික්කෝල මනසිකාර, ධාතු මනසිකාර, නවසීය. ඊළඟ සතිපට්ඨාන දෙවෙනි එක තමයි වේදනානුපස්සනාව. වේදනාව කියනකොට අපේ පින්තුන් අතරි දෙනවා, පය රිදෙනවා, ඔළුව රිදෙනවා, බඩ රිදෙනවා කියලා ඒක නෙමෙයි මෙතන කියන්නේ. භාවනාවේදී වේදනානුපස්සනාව කියන්නේ අපේ ශරීරයේ තියෙන ඉන්ද්‍රියන් හයට අරමුණු ලැබෙනකොට සතුටක් ඇති වෙන්න පුළුවන් අසතුටක් ඇති වෙන්න පුළුවන් මධ්‍යස්ථ බවක් ඇති වෙන්න පුළුවන් අන්න ඒකටයි වේදනාව කියන්නේ දැන් අපට හොඳ දේවල් ලැබෙනකොට සතුට වෙනවා ඒකට කියන සුඛ වේදනා. නරක දේවල් ලැබෙනකොට අසතුට වෙනවා. ඒකට කියන දුක් වේදනාව. මධ්‍යස්ථ දේවල් ලැබෙනකොට උපේක්ඛා වේදනාව. දැන් මේ වෙලාව බලන්න අපි බණහන වෙලාවේ අපට මොකද්ද තියෙන වේදනාව? අපි සතුටෙන් බණහන, හොඳින් බණහන, ප්‍රීතියෙන් බණහන, වමනාවෙන් බණ ටික අහනවා. අන්න අපට සුඛ වේදනාව බෝධිපාක්ෂික ධර්මයක් කරගන්න. ඊළඟට මේ වෙලාවේ වෙනත් වෙනත් දේවල් සිද්ධ වෙලා යම්කිසි හිතට කනගාටුවක් දුක් වේදනාවක් ආවත් ඒක යටපත් කරනවා. මන ටික අහගන්න ඕනේ ඉන්න. ඒතර දුක් වේදනාව බැහැර කරලා සුඛ වේදනාවෙන් මන ටික අහනවා. ඒත් එක්ක මධ්‍යස්තව ඉන්නවා. උපේක්ඛා වේදනාවෙන් ඉන්නවා. එතකොට අපට ඇති වෙනම සියලුම වේදනා පින්වතුනි වෙනස් වෙනවා. සතුට විස්තර දෙයක් නෙමෙයි, අසතුටක් විස්තර දෙයක් නෙමෙයි, උපේක්ෂාවක් විස්තර දෙයක් නෙමෙයි. එහෙම හිතනකොට ඒවා निराංශ වේදනා බවට පත් වෙනවා. දැන් එතකොට වේදනා වශයෙන් අපට ලැබෙන සතුට, ප්‍රීතිය, සුඛ වේදනාව මනසා ගන්න උදව් කරගෙන තියෙන අන්න බෝධිපාක්ෂික ධර්මයක්. ඊළඟ පින්වතුනි චිත්තානුපස්සනාව. චිත්තානුපස්සනාව කියලා කියන්නේ හිතේ තියෙන ප්‍රභේද 16ක්. ලෝකේ තියෙන අරමුණු ලැබෙනකොට ඇලෙන ගතියකට කියනවා සරාග හිත. අවබෝධයෙන් ඇලෙන්නේ නැති ගතිය. ඒකට කියනවා වීතරාම. ගැටෙන ගතිය, සදෝස. අවබෝධයෙන් ගැටෙන්නේ නැහැ. විහිිත දෝෂ. මුලා වෙන ගතිය, මෝහ ගතිය. අවබෝධයෙන් මුලා වෙන්නේ ගීත මෝහ ගතිය. ඊළඟ හිත ඇකිලෙන ගතිය සංකෙත්ත. හිත විසිරෙන ගතිය වික්කෙත්ත. ධානයක් ලැබෙන ගතිය මහග්ගත. ධානයක් නැතිකම අමහග්ගත. සමාධියක් ලැබීම සමාහිත. සමාධියක් නැතිකම අසමාහිත. ඊළඟට මේ කාම ලෝකයේ ගැන හිතීම සවුත්තර. කාම ලෝකයේ ගැන නොසිතීම අනුත්තර. කෙලෙස් එක්ක තිබීම අවිමුක්ත කෙලෙස් නැතිකම විමුක්ත දැන් මේ වෙලාවේ සිද්ධා බලනකොට මොකද්ද කියන තේරුම දැන් අපි හැම දෙනාම පින්වතුනි පංචකාමීට ඇලීමෙන් වැළකීලා ඉන්නවා. අන්න දීත රාගසිත. බනට ඇලිලා තියෙනවා. රූප රාග, ශබ්ද රාග, ගන්ධ රාග, රස රාග, පොට්ටබ්බ රාග වලට ඇලෙන්නේ නැතුව ධර්ම රාගේ, ධර්ම රාගය කියන්නේ මෙතන බනට ඇලිලා ඉන්නවා. එතකොට අපට බෝධිපාක්ෂික සිතක් ඇති වෙනවා. ඊළඟට මේ බණ අහනකොට අපි ගැටීමක් ඇති කරගන්නේ. නීත දෝෂ හිතක් ඇති කරගන්නේ. දේශකයන් වහන්සේට සුබ පතනවා මේ පැමිණි අයට සුබ පතනවා ලෝකයට විශ්වයට සුබ පතනවා දහම හොඳින් අහනවා එතකොට මොකද එන්නේ අපි ගැටෙන්නේ නැති හිතක්. නීත දෝෂ හිතක් අපිට තියෙනවා. දැන් බැරි වෙලාවත් අපි නොදැනුවත්වම මේ බන වැඩක් නෑ ඕන්නේ නෑ ඉවර වෙනවා නම් හොඳයි කියලා ගැටෙනවා නම් අන්න මාර පාක්ෂික ධර්මයක් වෙනවා. අපි දැන් ගත කරන්නේ බෝධි පාක්ෂික. මේ බන ටික අවබෝධයට උදව් කරනවා. ඊළඟට අපි නුවණින් බන ටික අහනවා. නුවණින් අහනකොට වීත මොහයි මොහය නෑ. එහෙම නැතුව gedara dora වත් පිටිය ලෝකය ගැන හිත හිතා වුණොත් ඒවා සමෝහයි. ඒවා මාරපාක්ෂිකයි. අපට ඕනේ නිවන් දකින්නනේ. එහෙනම් මේ බණ ටික අපි නුවණින් අහනවා මෝහය නෑ. වීත මෝහයි. ඊළඟට නිද්‍රාබර ගතියෙන් තොරව අහනවා. නිද්‍රාවට කියන්නේ සංකිට්ඨ හිත. අපි සංකිට්ඨේ දුරු කරලා උද්‍යෝගයෙන් අහනවා. අන්න බෝධිපාක්ෂිකයි. දැන් බණ කියන වෙලාවේ නිදාගත්තොත් මාර්ගපාක්ෂික. ඊළඟට උද්දච්චය යටපත් කරගෙන බණ අහනවා. උද්දච්චය කියන්නේ හිතේ විසිරෙන ගතිය. දැන් මේ දේවල් හිත හිතා කලබල වෙනවා නම් එතන මාර්ගපාක්ෂිකයි. දැන් අපි බණ ටික හොඳින් අහගෙන ඉන්නවා උද්දච්චය පාලනය කරනවා. කොක්කොච්චය කියන්නේ පසුතැවෙන ගතිය. දැන් අපිට බණ අහලා පසුතැවෙන්න වෙන්නේ නැහැ පින්වතුනි. මේ මොහොතේම පිංසිත් පහළ වෙන අතර ඉදිරි ජීවිතයේ සැලසුම් කර ගැනීමට මහා උපදේශන මාලාවක් ලැබෙනවා. නිවීමේ මඟ, නිවන් මඟ, බෝධිපාක්ෂික ධර්ම. ඒ නිසා කුකුස දුර වෙලා යනවා. සතුට වෙන්න පුළුවන්. ඊළඟට මේ බණ ටික අවසානයේ දක්වා හොඳට තැම්පත් වහනකොට නීවරණ යට වෙලා ඒක ධානයෙන් බවට පත් වෙන. ඒකට කියන මහග්ගත සිත කියලා. එතකොට ධානයක් නැති හිතට කියන්නේ අමහග්ගත සිත. නමුත් අපි බණ ටික හොඳට අහනකොට අර නීවර නෑත් වෙන ධානයක් බවට පත් වෙන මහග්ගත සිතක්. අන්න බෝධිපාක්ෂිකයි. අපි ගාව ධානයේ නැත්තම් අමහග්ගතයි කියන්නේ මාර්ගපාක්ෂිකයි. ඊළඟට සමාධියෙන් බණ ටික අහන සමාහිත හිතක් අන්න බෝධිපාක්ෂිකයි. එහෙම නැත්නම් gederadara ලෝකෙ ගැන හිතුවොත් අසමාහිතයි. එතකොට ඒක මාරපාක්ෂිකයි. අපට ඕන කරන්නේ බෝධිපාක්ෂික. අපි ලෝකයේ තියෙන සියල්ල අමතක කරලා බණ පමණක් අහනවා. අන්න එතකොට අනුත්තර හිතක්. ලෝකෙ ගැන හිතන්න ගියොත් ඒක සවුත්තරයි. දැන් මේ වෙලාවේ අපට ලෝකෙ ගැන හිතලා වැඩක් නැහැ. මේ වෙලාවේ හිතන්න ඕනේ බණ, දහම, මේ පින්කම. ඒක අනුත්තරයි. සසරින් අත මිදෙන හිතක්. ලෝකයෙන් අත මිදෙන හිතක්, ලෝකෝත්තර හිතක්. ඊළඟට විවිධ දේවල් හිතම හිත හිත අහනවනම් ඒක අවිමුක්ත හිතක් වෙනවා. මේ දේවල් හිත හිත අහන්න ගියොත් අවිමුක්ත හිතක් වෙනවා. අපි බණ ටික පමණක් හිතනවා. අනිත් ඒවා ඔක්කොම අමතක කරනවා. ඒක විමුක්ත හිතක් වෙනවා. දැන් එතකොට මේ 16 ආකාර ප්‍රභේදගත චිත්තානුපස්සනාව නිවන් මගට නැමිලා තියෙන විදිය පින්වුතුන්ට පේනවා. බෝධිපාක්ෂිකයි. ඊළඟට අපි බලන්නට ඕන ධම්මානුපස්සනාවේ කරුණ දිහා. ධම්මානුපස්සනාවේ පළවෙනි එක තමයි නීවරණ පහෙන් ඈත් වීම. කාමයේ හොයන්න හිතනවා නම් ඒකට කියනවා කාමච්ඡන්දය. අනුන්ට විනාශය පතනවා නම් ඒකට කියනවා ව්‍යාපාදය. අලස ගතියනවා නම් ඒකට කියනවා තීන මිද්දය. හිත විසිරෙනවා නම් ඒකට කියනවා උද්දච්චය. පසුතැවෙනවා නම් ඒකට කියනවා කුක්කුච්චය. බුදුහාමුදුරුවෝ ධර්මයේ සංඝයා සීලය ආදී සැක කරනවා නම් ඒකට කියනවා විචිකිච්ඡාව. දැන් මේ පහෙන්ම තොරව තමයි අපි බනහන්නේ. දැන් මේ වෙලාවේ කාමච්ඡන්දේ නැහැ. ධර්මච්ඡන්දේ තියෙන්නේ. ඒ වගේම අනුන්ට සාප කරන්නේ සියල්ලන්ට සෙත් වේවා මෛත්‍රිය. නිදාගෙන නැහැ, විසිරිලා නැහැ. බුදුහාඳුර සැක කරන්නේ දහම සංඝයා සැක කරන්නේ හේතුඵල දහම සැක කරන්නේ එහෙනම් මේ වෙලාවේ නීවරණ ඈත් වෙලා බෝධිපාක්ෂික ධර්ම ඉතිවිලා තියෙනවා ඊළඟට අපි බලන්නට ඕන ශරීරයේ කොටස් පහ අපේ ශරීරයට කියන්නේ තින්නතුනි මොකක්ද? රූපස්කන්ධය. එතකොට මුළු ඇඟම වනට එකතු වෙලා. එහෙනම් රූපස්කන්ධය බෝධිපාක්ෂික ධර්මයක් වෙනවා. ඊළඟ මේ වෙලාවේ ධර්ම පීතිය. එහෙනම් වේදනාව බෝධිපාක්ෂික ධර්මයක් වෙලා. මේ වෙලාවේ තියෙන සංඥාව ධර්ම සංඥාව. එහෙනම් සංඥාව බෝධිපාක්ෂික වෙනවා. මේ වෙලාවේ හිතන්නේ දහම් සිතුවිලි. එහෙනම් සංකාර ධර්ම බෝධිපාක්ෂික වෙනවා. ඊළඟට ඉන්ද්‍රියන් හයතම ගොදුරු වෙන්නේ ධර්මය. ඇහැට, කනට, නාසයට, කටට, ඇඟට, හිතට. එහෙනම් විඥාන හයම බෝධිපාක්ෂික වෙනවා. අන්න එතකොට අපිට පේනවා පංචස්කන්ධයක් විමුක්ති මාර්ගයට, නිවන් මාර්ගයට බෝධිපාක්ෂික ධර්ම වලට එකතු වෙලා තියෙනවා. ඊළඟට අපි බලන්න තෝරන පින්වතුනි බෝධි අංග 7. බෝධිඅංග 7 කියලා කියන්නේ අවබෝධයට උදව් කරන ಗುಣධර්ම 7. දැන් මේ වෙලාවේ සිහිය නිවනට උදව් කරනවා. එහෙනම් සති සම්බොජ්ජංගය. නුවණ නිවනට උදව් කරනවා. ධම්මවිචේ සම්බොජ්ජංගය. සතුට නිවනට උදව් කරනවා. පීති සම්බොජ්ජංගය. වීරිය නිවනට උදව් කරනවා. වීරිය සම්බොජ්ජංගය. සැහැල්ලු බව නිවනට උදව් කරනවා. පස්සද්ධි සම්බොජ්ජංගය. තැම්පත්කම නිවනට උදව් කරනවා. සමාධි සම්බොජ්ජංගය. මධ්‍යස්ත බව නිවනට උදව් කරනවා. උපේක්ඛා සම්බොජ්ජං. අවබෝධයට අංග 7. ඊළඟට මාර්ගාංග 8 තියෙන්නේ කොහොමද කියලා බලන්න ඕනේ. සම්මා දිට්ඨිය කියලා කියන්නේ ඇත්ත තෝරා ගැනීම. සත්‍ය තෝරා ගැනීමනේ. අපි එතකොට නිවන් දකින්න අවශ්‍ය දෙයක් තෝරාගත්තා සම්මා දිට්ඨිය. දහම අසන්න තියෙන සංකල්පනාව සම්මා සංකප්ප. දහම අසන විනාවේ වාක් සංවරය සම්මා වාචා. දහම් ඇසීමේ ක්‍රියාව සම්මා කම්මන්ත. දහම් අසනකොට ගත වෙන ජීවිතය සම්මා ආජීව. දහම් අසන්න උනන්දුව සම්මා වායාම. සිහියෙන් දහම් ඇසීම සම්මා සතිය. තැම්පත්කමින් දහම් ඇසීම සම්මා සමාධි. එතකොට මාර්ගාංග අටම පින්වතනේ බෝධිපාක්ෂිකයි. මේ වෙලාවේ බණහන්න උදව් කරනවා. ඒ වගේම වීරිය හතර බැලුවොත් මේ වෙලාවේ වැරදි සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට අලුතෙන් අකුසල් කරන්නේත් නැහැ, තියෙන අකුසල් මතුවෙන්නේ. නැති කුසල් උපදිනවා කරන කුසල් පිරිසිදු වෙනවා දියුණු වෙනවා එහෙනම් වීරිය හතරම තියෙනවා බෝධිපාක්ෂිකය ධර්මය අහන්න කැමැත්ත මොකද්ද ඡන්ද ඉද්ධිපාදය අදිෂ්ඨාණයෙන් බණහනවා චිත්ත ඉද්ධිපාද උනන්දුවෙන් බණහනවා වීරිය ඉද්ධිපාද නුවණින් බණහනවා වීමංසා ඉද්ධිපාද ඊළඟ ඉන්ද්‍රිය පහ බලන්න බණහන්න බලවත් සද්ධාව සද්දින්ද්‍රිය ඊළඟට බලවත් සිහිය, සති ඉන්ද්‍රිය, බලවත් උනන්දුව, සමා වීරිය ඉන්ද්‍රිය, බලවත් tempත්කම, සමාධි ඉන්ද්‍රිය, බලවත් නුවණ, පඤ්ඤේන්ද්‍රිය. ඊළඟට පෙන්වතුන්ට පේනවා බල ධර්ම අස්සද්ධාවෙන් කම්පා වෙන්නේ සද්ධා බලය මුලාවෙන් කම්පා වෙන්නේ සති බලය කුසීතකමින් කම්පා වෙන්නේ වීරිය බලය. ඒ වගේම වික්ෂිප්ත භාවයෙන් කම්පා වෙන්නේ සමාධි බලය. මෝඩකමින් කම්පා වෙන්නේ පඤ්ඤා බලය. දැන් පින්වතුන්ට පැහැදිලිනේ බෝධිපාක්ෂික ධර්ම 37ම මේ බණාන ක්‍රියාව තුළ තියෙනවා. ඒ විදිහටම දන් දීම පිළිබඳ සිල් රැකීම පිළිබඳ වෙනස් වෙනස් කුණේකට ඕනම දෙයක මේක තේරුම් ගන්න පුළුවන්. ඒකට මේක තේරුම් ගන්න ඕන මොකටද? එහෙම තේරුම් ගන්න බැරි වුණොත් අපි මහාන වෙලා හිටියක් පාසක පාසිකාව හිටියක් පින්වත්නි අපි ශරීරයේ සුදුරෙදි කහරෙදි පෙරෙව්වට අපේ හිත බෝධිපාක්ෂික නැහැ ඒකට මාරපාක්ෂිකයි අපි ශරීරය නිවනට ගෙනියන්නේ නැහැ මේ පුනර්භවය ලැබෙන විඥාණයෙන් කැන්සල් කරන්නේ අන්නේ නිසා අපි තේරුම් ගන්නට ඕනේ වික්ෂුවක් වුණත් උපාසක උපාසිකාවක් වුණත් බෝධිපාක්ෂික වශයෙන් ධර්මය අවබෝධ කරගන්න. එතකොට මෙතනදී අපේ පින්වතුන්ට කියලා දුන්නේ බණහන ක්‍රියාව බෝධිපාක්ෂික ධර්මයක් බවට පත් වෙන්නේ කොහොමද? මේක තමයි අර ධාතාවේ තියෙන ධර්මයේ හැසිරෙන්න. අධර්මයේ හැසිරෙන්න එපා. ධර්මයේ හැසිරෙන කෙනා සැපයෙන් ඉන්නවා එලවත් මෙලවත්. ධම්මං චරේ සුචරිතං නතං දුච්චරිතං චරේ ධම්මචාරී සුඛං සේති අස්මින් ලෝකේ පරම් එදා සැනසුනේ ධර්මයේ හැසිරුණාය අද සැනසෙන්නේ ධර්මයේ හැසිරෙන අය නපුවට සැනසෙන්නේ ධර්මයේ හැසිරෙන අය ඉතින් බෝධි පූජා කරනකොටත් ඔවා කියනවා යමෙක් ලොවේ සුවපත් වූ නම් ඒ හැම බුදු හිමි සරණ ගියාදී වශයෙන් කියනවා ඉතින් මෙන්න මේ ධර්ම කාරණා තේරුම් ගන්න මේක වඩා පින්වත්ට අපිට කාලයෙන් නැති බව සඳහන් කරලා තියෙනවා. ඒ නිසා අපි පින්පෙත් අනුමෝදන් කරන්න සෝදානම් වෙමු. මේ පැවැත් වූ ධර්ම දේශනාවේ පුණ්‍යාංශංශ ධර්මාංශංශ කුසලාංශංශ බලයෙන් බෞද්ධ මාධ්‍ය ජාලයේ සභාපති ධූරයේ දරණ අපවත් ඒවදාල දරණාගම කුසල ධම්මනායක හාමුදුරන් වහන්සේට මේ සෑම පිනක්මත් වේවා ලැබේවා උන්වහන්සේට සසර ගමනදී අකල් මරණ නොවේවා සසර කතරින් මිදේවා සතන බෝධියෙන් නිවන් සුවයක් වේවා කියලා අපි පින් අනුමෝදන් කරමු ඒවා පින් අපි පින් අනුමෝදන් කරමු අපි සියලුම මියගේ ඥාතීන් සිහිපත් කරලා ගාථා කියන පින් දෙමු ඉදං ඥාතේනං හෝතු සුඛිතාවන්ත ඥාතයෝ ධම්මෝ ඥාතීනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ධම්මෝ ඥාතීනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු මම් පරං හැමදිනාටම ධර්ම අවබෝධය සහ නිවන් අවබෝධය සැලසේවා කියන ප්‍රාර්ථනා කරන් අභිවාදන සීලිස්ස නිත්‍යං අද්ධාපතායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුමාරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්ති නේවච අතෝ නිම්මාන සම්පත්ති විනාතේ සමිජ්ජතු සෑම දිනාතම පෙරුවන් සරණයි බෞද්ධ මාධ්‍ය සත්කාරයේහි මහනුවර මධ්‍යස්ථානයේ මගින් මහනුවර ඓතිහාසික අස්ගිරි ගෙඩිගේ රාජමහා විහාරස්ථානයේහි සංවිධානය කළ සද්ධර්ම මණ්ඩපයේ වැඩ හිඳමින් මහනුවර කීර්තිශ්‍රී රාජසිංහ පොත්ගුල් විහාරවාසී පූජ්‍යපාද දෙව්ලං කඩවල සීලානන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ බෞද්ධ ගුවන්විදුලියේ දායකත්ව ධර්මානුශාසනාව ඉන් સમાප්තයි. දේශකයන්න් වහන්සේට